අනික් කරුණ දෙකෙන් ආ දැන් එහෙමනම් අපි ඉදිරියට ගමන් කරමු දැන් ගිය සැරේ මම සිත පිළිබඳව තමයි දේශනාවක් කළේ යන්තම් ගෑවිලා යන්න දැන් ඔයගොල්ලෝ ඒ ගැන හිතුවද ගෙවල් වලට ගිහිල්ලා හිතුව නේද ඒක තමයි භාවනා කරනවා කියන්නේ දේශනාවක් අහනවා ඒ ගැන හිතනවා චින්තයන්තෝ පුරිසෝ විශේෂං අධිගච්ඡති හිතන පුද්ගලයා පමණයි විශේෂත්වයකට යන්නේ විශේෂත්වයකට යනවා කියන්නේ සත්‍ය අවබෝධ කරගන්නවා. එහෙනම් භාවනා කරනවා කියන්නේ මොනවා කරන එකද? සිතනවා විමසනවා. ඈ ධර්ම ශ්‍රවණය කරනවා, දරා ගන්නවා, ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ, පිළිගන්නෙත් නෑ. දරාගෙන ගමනක් යනකොට බස් එකේ යනකොට වුණත් ඒ වැඩේ කරන්න පුළුවන්. ගෙදර නිකන් ඉන්න ගමන් පුළුවන්. හිතන්න අපිට කොච්චර දුරට මේකට එකඟ වෙන්න පුළුවන්ද කියලා මේ ප්‍රකාශනයේට ආන්ගේ සිතන්න පටන් ගත්තාම මේ ප්‍රකාශනය පිළිබඳව අපිට ඔයගොල්ලන්ට අවබෝධ වෙනවා. මේක ඇත්ත නෙන්නම් කියලා. අවබෝධ වෙනවා. ආන් එක තමයි බුදුදහම කියන්නේ. මම දහම්ම සෝෙමි දරුවෙමි ඒ ගැන සිතුවෙමි ලෝවේහි තතු දුටු වෙමි එසේ දැනගෙන මෙසේ පවසමි ආන් මේ විදිහට ඔයගොල්ලත් හැඩ ගන්න ඕනේ. මම දහම් ඇසුවෙමි, දැරුවෙමි, ගැන සිතුවෙමි. අන්න ඒකයි භාවනාව කියන්නේ. ගැන සිතුවෙමි. මේක මුගව දෙනකොට තේරුම් ගන්න බැරි වෙච්ච තැන භාවනාව කියන්නේ මුගව දෙනෙක් හිතා ඉන්නවා බිම් බලගෙන ඉන්නවා කියලා. ඒක නෙමෙයි. පාරේ යනකොට, බස් එකේ යනකොට, ගෙදර වැඩ කටයුතු කරනකොට මේ ඉගෙනගත් දේවල් ගැන හිතන්න, විමසන්න. චින්තනය කියන්නේ ඒකයි. චින්තකයෙක් තමයි දාර්ශනිකයෙක් වෙන්නේ. චින්තකයෙක්මයි දාර්ශනිකයෙක් වෙන්නේ. ඒක නෑ බුදුහාඳුර අපිට හිතන්න නිදහස දීලා තියෙන්නේ. හිතන්න විමසන්න. මං හිතන්නේ කිසිම ආගමක එහෙම නිදහසක් නෑ. මම අපේ ධර්මයට උසස් කරලා කතා කරනවා නෙමෙයි කිසිම ධර්මයක මම දැකලා නැහැ මේ බුදුදහමේ තරම් සිතීමේ විමසීමේ නිදහස ඇති කියලා. තේරුණේ? ඉතින් ඒක නිසා අපි හොඳ උසස් තැනක ඉන්නේ බෞද්ධ වශයෙන්. ඒක නිසා කවුරු කියන දේ වුණත් ප්‍රතික්ෂේප කරන්න එපා, අසා ගන්න, දරා ගන්න, පිළිගන්නත් එපා. ඒ ගැන හිතන්න විමසන්න. දැනුත් මම දේශනා කරන්නම් පොඩ්ඩක්. ඒකත් ප්‍රතික්ෂේප කරන්නත් එපා, පිළිගන්නත් එපා. අසා ගන්න, දරා ගන්න, සිතන්න විමසන්න. දැන් ගියා හැබැයි අපි හිතක් කියන්නේ මොකද්ද කියන තැනට ආව නේද? හිත කියලා කියන්නේ ලෝකෙහි ක්‍රියාකාරීත්වය. හිතක් කියන්නේ ක්‍රියාවක්. හිතක් කියන්නේ ක්‍රියාවක්. එතකොට මේ සිත සකස් වෙන්න ශක්තියක් ඕනේ කරනවා. ඒ ශක්තියට තමයි විඥානය කියන්නේ. විඥානය කියන්නේ ධාතුවක්. මේ විඥාන ධාතුවට තනියෙන් හටගන්න බෑ. නාම රූප දෙකම තියෙන්න ඕනේ. රූප දෙකක් එකට එකතු වෙනකොට තමයි සිතිවිලි පහක් සමග විඥානය හටගන්නේ. ආන්ගේ විඥාන නාම රූපයාගේ පැවැත්ම තමයි ලෝකය කියලා කියන්නේ. මේ ලෝකයේහි විඥාන නාම රූප හැර වෙනත් කිසිවක් නැත කිසිවෙක් නැත. එහෙනම් ලෝකය ගැන පරීක්ෂා කරනවා කිව්වත් එකයි හිත ගැන පරීක්ෂා කරනවා කිව්වත් එකයි. තේරුණේ හිත කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. දැන් අපි බලන්න ඕනේ මේ ලෝකය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. විඥාන නාම රූප ඒවත් ඇත කිව්වොත් වැරදි ඈ ඒවට ඇත කියන්න එපා පවතිනවා විඥාන නාම රූපයා රූපයාගේ පැවැත්මක් පමණයි ඒ පැවැත්ම තුළට එවිකම් කරලා බලන්න ඕන දැන් අපිට තවත් ඒ පැවැත්ම තුළ මීට වඩා යමක් හොයාගන්න පුළුවන්ද කියලා. ඔන්නම් ওই විඥාන නාම රූප කොටස් පහකට විස්තර කරලා කියන්නත් පුළුවන්. කොටස් පහකට. දැන් මේ හිත ඇතුලේ සිටිවිලි පහක් තියෙනවා කියවනේ නේද? පස්ස, වේදනා, සංඥා, චේතනා, මානසිකාර. මේවට කියන්නේ චෛතසික කියලා. චෛතසික කියලා කියනවා සිටිවිලි, එහෙම නැත්නම් නාම ධර්ම කියලා කියනවා. නාම ධර්ම, රූප ධර්ම කියලා කියනවා. එතකොට මේ නාම ධර්ම පහක ක්‍රියාකාරීත්වය තමයි හිත කියලා කියන්නේ. නාම ධර්ම සිටිවිලි පහක ක්‍රියාකාරීත්වය. තවත් ඉතින් සිටිවිලි එකතු වෙනවා. මේකේ සිතේ සැකැස්ම ගැන කතා කරන්නේ අපි ඈ. තව ඉතින් ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ, ශ්‍රද්ධා, කරුණා, මෛත්‍රී, ප්‍රඥා, ඊර්ෂියා ඔය ඔක්කොම එකතු වෙන්නේ මේ සිටිවිලි. ඒවා පස්සේ එන්නේ ඈ. සිත සකස් වීමට මේකේ ව්‍යෝහය සඳහා අඩුම තරමින් සිටිවිලි පහක් ඕනේ. සිටිවිලි පහකින් අඩුව සිතකට සකස් වෙන්න බෑ. ඒ සිතවිලි පහ තමයි මම සඳහන් කළේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. පස්ස කියලා කියන්නේ ස්පර්ශ වීම. ස්පර්ශ වීම මොනවද? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. ස්පර්ශ වෙනකොටම විඥාන ධාතුව හට ගන්නවා. විඥාන ධාතුවත් ස්පර්ශ වෙනවා. තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ තුනක සංගතිය. පස්ස කියලා කියන්නේ. ඉතින් අමුතුවෙන් කොහෙන්වත් එන දෙයක් නෙමෙයි. මේවා ස්පර්ශ වෙනකොටම මේ පස්ස කියන தത്വයට යන්න ඕනේ නේද? එහෙම නැත්නම් මේ විඥානේ හටගත්තයන් පස්සේ කොහෙවත් දිහාකින් ඇවිදලා රිංගනව නෙමෙයි. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි ස්පර්ශ වෙනව නේද? ඒක තමයි පස්ස කියලා කියන්නේ. ඒතර විඥානේ හටගන්නවා විඥානේත් ස්පර්ශ වෙනවා. තේරුණේ? මේ විඥාන එය හටගන්නකොටම ස්වභාව ධර්මයක් වශයෙන් හටගන්න සිතුවිලි ටිකක් මේ ස්පර්ශ වීම මොනවද ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි එතකොට තව තියෙනවානේ වේදනා සංඥා චේතනා කියලා සිතුවිලි තුනක් තියෙනවානේ ඒ සිතුවිලි තුනට මේ ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපය අපි හිතමු සද්ද රූපයක් ස්පර්ශ වුණා කියලා. එහෙම නැත්නම් වර්ණ රූපයක්, ගන්ධ රූපයක්. ඒක යොමු කරවන්නේ මානසිකාරයෙන්. මානසිකාරය කියන්නේ මතක් කර දීම, එහෙම නැත්නම් යොමු කරවීම මානසිකාරය කියන්නේ. දැන් අපි කතා කරන භාෂාව තියෙනවා. අපි කියන්නේ පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න කියලා නේද? මතක් කරලා බලන්න කියලා කියන්නේ. ඒකමයි මේ තියෙන්නේ. පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්නකෝ. කියලා අපි කතා කරනවා නේද? ඒ කියන්නේ මතක් කරලා බලන්න කියන එක. මේකෙත් මේ වගේ තමයි ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපේ ශබ්ද රූපයක් වෙන්න පුළුවන් වර්ණ රූපයක් වෙන්න පුළුවන් ගන්ධ රූපයක් වෙන්න පුළුවන් ඒක වේදනා සංඥා චේතනා වලට යොමු කරනවා පස්ස කියන්නේ ඒකයි. පස්සයෙන් යොමු කරනවා නෙමෙයි මේ මානසිකාරය මානසිකාරය. මානසිකාරයෙන් යොමු කරනවා නෙමෙයි. ඒ යොමු කරවීමටයි මානසිකාරය කියන්නේ. පස්සය කියන්නේ ස්පර්ශ වීම. මොනවද ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි. ස්පර්ශ වීම. මානසිකාරය කියන්නේ යොමු කරවීම. මොනවටද වේදනාවටයි සංඥාවටයි චේතනාවටයි යොමු කරවනවා. එතකොට යොමු කරනකොටම වේදනාව කියන්නේ මොකක්ද දන්නවද? ඒ බාහිර රූපේ ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපේ පිළිබඳව ඇලීම හෝ ගැටීම සිද්ධ වෙනවා. දැන් රහතන් වහන්සේගේ හිත තුලත් තියෙනවා මේ ඔය ඔය කියන දේවල් තියෙනවා. නමුත් රහතන් වහන්සේගේ හිත තුල ඇලීම ගැටීම නැහැ. රහතන් වහන්සේ ගැන කතා කරනවා නම් වේදනාව කියන්නේ කැමැති අකමැති බව පමණයි. රහතන් වහන්සේටත් වේදනාව අවශ්‍යයි. නැත්නම් හිතකට හටගන්න බෑ. වේදනාවෙන්තරව හිතකට හටගන්න බෑ. සංඥාවෙන්තරව හටගන්න බෑ. මානසිකාරයෙන්තරව හටගන්න බෑ. එහෙමනම් සියලුවම සිත්වල මේ චෛතසික පහ තියෙන්න ඕනේ. රහතන් වහන්සේගේ සිතේ තියෙන වේදනාවේ තියෙන වෙනස තමයි කැමැති අකමැති බව පමණයි තියෙන්නේ. තේරුණා නේද? ඔන්න ඔතනින් තමයි මේ පිරිසිදු හිතයි අපිරිසිදු හිතයි වෙන් වෙන්නේ. රහත් නොනා වූ සියලු දෙනා මේ වේදනාව නිට්ටයයි කියලා මුලාවටපත් වෙලා ඉන්නවා. අර කැමැති අකමැති බවට මුලා වෙලා ඉන්නවා. නිට්ටයයි කියලා මුලා වෙනකොටම කැමැති බවට ඇලෙනවා අකමැති බවට ගැටෙනවා. අන්න තණ්හාවට ගියා. එතකොට මේ සිත රහතන් වහන්සේ සම්බන්ධව නම් හටගන්නේ තණ්හාවට යන්නේ නැහැ. උපාදානයට යන්නේ නැහැ. රහත් නොවුනා වූ සියලු දෙනාටම හිත හට ගන්නකොටම තණ්හාවෙන් තෙතමනේ වෙනවා උපාදානයෙන් බර වෙනවා. ආන් ඒකට කියනවා උපාදානස්කන්ධ කියලා. රහතුන්ට උපාදානස්කන්ධ නැහැ. ස්කන්ධ තියෙන උපාදානට ගින්නේ නැහැ. අන්න එතන මෙතන වෙනත වේදනාවෙන් තමයි ඒ தත්ත්වයටපත් වෙන්නේ. එතකොට මේ වේදනාව නිට්ටයයි කියලා සිත නිට්ටයයි කියලා දකිනකොටම වේදනාවේ කැමැත්තට ඇලෙනවා අකමැත්තට ගැලෙනවා ගැටෙනවා අන්න උපාදාන තණ්හාවට ගියා. ඒතර වේදනාව කියන්නේ සාමාන්‍යය ගැන කතා කරන්නේ මොකද්ද? අර ස්පර්ශ වෙලා තියෙන රූපේට ඇලීම හෝ ගැටීම වේදනාව කියලා කියන්නේ. වේදනාවෙන් ඇලෙනවා ගැටෙනවා නෙමෙයි වේදනාව කියන්නේම ඇලීම ගැටීම. වේදනාව ඇති වෙනකොටම වින්දනයේ ගිහිල්ලා ඉවරයි. එතකොට පස්ස වේදනා සංඥා කියලා කියන්නේ ස්පර්ශ වෙලා තියෙන රූපේ හඳුනා ගැනීම. වර්ණ රූපයක්ද සද්ද රූපයක්ද ගන්ධ රූපයක්ද කියලා හඳුනා ගන්නවා මිසක් සුවඳද දුගඳද කියලා හඳුනා ගැනීමක් නෑ එතන. ශබ්දය මොකද්ද කියලා හඳුනාගන්නේ නෑ. බල්ලෙකුගේද නරියෙකුගේද එහෙම එකක් නෑ. සද්ද රූපයක් කියලා විතරයි. සංඥාවේ තියෙන එච්චරයි. ඊට පස්සේ ඔක ਵਿਚාරයට දාගෙන ඔන්න බල්ලෙක් නෙමෙයි නරියෙක් කියලා කියනවා. ඈ එහෙම එකක් නෑ අර හඳුනා ගැනීම තුළ. සද්ද රූපයක් කියලා හඳුනා ගන්නවා එච්චරයි. වර්ණ රූපයක් කියලා හඳුන ගන්නවා. ඊට පස්සේ ਵਿਚාරයට ගියන් පස්සේ තමයි ඒක ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද ළමෙක්ද බල්ලෙක්ද ආදී වශයෙන් තීරණය වෙන්නේ. තීරණය. ඔය ළමයි නිසද්ද කරගන්න එක්ක අපු කට්ටිය ඈ. මේක හොඳට තේරුම් ගන්න ඕන තැනක් මේ දේශනාව ඊටාම් දාර්ශනික දේශනාවක් සෑහෙන උනන්දුවෙන් අවධානයෙන් ඉන්න ඕන තැනක්. එතන මම මේ නාම ධර්ම වල ක්‍රියාකාරීත්වය ගැන තමයි කතා කරන්නේ. පස්ස කියලා කියන්නේ ස්පර්ශ වීම, වේදනා කියලා කියන්නේ ඇලීම හෝ ගැටීම, සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. ඒ ස්පර්ශ වෙලා තියෙන රූපය වර්ණ රූපයක්ද, ශබ්ද රූපයක්ද කියලා හඳුනා ගැනීම. චේතනා කියන්නේ ක්‍රියාත්මක වීම. ක්‍රියාත්මක වීම. එතකොට ක්‍රියාත්මක වෙන්නේ මොනවද? ආධ්‍යාත්මික රූපය. අර ස්පර්ශ වෙන්නේ හඳුනාගන්නේ ඔක්කොම ඇලෙන්න ගැටෙන්නේ බාහිර රූප වලට. ක්‍රියාත්මක වෙන්නේ මොනවද? ආධ්‍යාත්මික රූප. ආධ්‍යාත්මික රූප හයෙන් එකක් ක්‍රියාත්මක වෙනවා. චේතනා කියන්නේ එහෙමයි. එතකොට එකක් තෝරාගන්නේ සංඥාවට අනුව හඳුනාගත්තේ ශබ්ද රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ කන. හරි. කන නේද ක්‍රියාත්මක වෙන්නේ. ඇහැ නෙමෙයිනේ. ආන් මේ හඳුනාගත්තේ වර්ණ රූපයක් නම් ඇහැ ක්‍රියාත්මක වෙනව නේද? හඳුනාගත්තේ ගන්ධ රූපයක් නම් නාසය ක්‍රියාත්මක වෙනවා. හඳුනාගත්තේ රස රූපයක් නම් දිව ක්‍රියාත්මක වෙනවා. තේරුණේ? එතකොට චේතනා කියලා කියන්නේ ඒකයි. චේතනා හම්බික්කවේ කම්මං වදාන කියලා කියන්නේ. ක්‍රියාත්මක භාවයේ කරු කියලා කියන්නේ. හැබැයි මෙතන කම්ම කියන වචනයට එනකොට තණ්හාවෙන් තෙතමනේ වෙලා තියෙන්න ඕනේ. දැන් රහතන් වහන්සේගේ තසකන දිවනාසයේ කය ක්‍රියාත්මක වෙනවා. එතන කර්ම නැහැ. එතන තියෙන ක්‍රියාත්මක භාවය විතරයි. දැන් රහතුන්ගේ සිත්වලට කියන්නේ ක්‍රියාසිත කියලා නේද? ක්‍රියාසිත කියලා කියන්නේ. ක්‍රියාත්මක භාවය තියෙනවා. කර්ම නැහැ. දැන් රහත් නොවනා වූ සෑමදෙනාම තණ්හාවෙන් තෙතමනේ වෙලා ඉන්න නිසා එතන තියෙන ක්‍රියාසිතක් නෙමෙයි කර්ම හිතක් තියෙන. චේතනාම්බික්කවේ කම්මං වදාමි කියන්නේ ඒකයි. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ රහතුන්ට නෙමෙයි. සාමාන්‍ය ජනතාවට. දැන් රහතන් වහන්සේලාට දේශනා කළා නම් ඔතන කියන්නේ චේතනාම්බික්කවේ කිරියන් වදාන කියලා. කම්මං වදාන කියන්නේ. තේරුණා නේද? එතකොට දැන් බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ සිත ඇතුලේ සිතිවිලි පහක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මානසිකාරය එතන මානසිකාර කියලා කියන්නේ අර ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපය යොමු කරනවා. මානසිකාරයෙන් සිද්ධ වෙන්නේ ඒක යොමු කරනවා. යොමු කරවීම. වැඩ කරන්න මේවා තමයි. ඈ පස්ස වේදනා සංඥා චේතනා තමයි වැඩ කරන්නේ. මානසිකාරය කියන්නේ යොමු කරවීම. බාසොන්නෑල හතර දිනක් ඉන්නවා බාසොන්නෑල හතර දිනාට අත්වැඩ දෙනවා. පදාම ගිහින් දෙනවා. මානසිකාරය කියන්නේ ඒක තමයි. ඈ වැඩ කරන්නේ වාසුන් නැහැලා. අත්තර කරය නෙමෙයිනේ හරි අයිතින් බදාම ගිහින් දීලා පැත්තකටලා ඉන්නවා. මානසිකාරයත් යොමු කරවනවා යොමු කරවල පැත්තකටලා ඉන්නවා. මේ කට්ටිය වැඩ කරනවා. පස්ස ස්පර්ශ වෙලා තියෙන රූප. රූපස්කන්ධය පස්ස රූපස්කන්ධය වේදනාවෙන් ප්‍රකාශ වෙන්නේ වේදනාස්කන්ධය. ඇලීම හෝ ගැටීම මෙතන ප්‍රකාශ වෙන්නේ. පස්ස වේදනා සංඥා සංඥාස්කන්ධය චේතනා කියලා කියන්නේ සංකාරස්කන්ධය චේතනා භික්කවේ කම්මං වදාමිනේ කම්ම කියන්නේ සංකාර සංකාර කියන්නේ කම්ම විඥානස්කන්ධය මේ හැම නාම ධර්මයක් තුළම බැහැගෙන තියෙන්න ඕනේ විඥාණයෙන් තොරව කිසිම නාමයකටව හටගන්න බෑ තේරුණා නේද මේ ලෝකයේ පිළිබඳව අපි කතා කරන්නේ ලෝකයේ කිව්වත් එකයි හිත කිව්වත් එකයි විඥාන නාම රූප වෙන් කරන්න බෑ යම් තැනක විඥානයේද එතන නාම යම් තැනක විඥානයේද එතන රූප තියෙනවා රූප නැතුව විඥානයේට හට ගන්න බෑ මොනවා කරලවත් ඒතර විඥාන නාම රූප වෙන් කරන්න බෑ අපිට එහෙමනම් මේ විඥාන ස්කන්ධය හැම තැනකම තියෙන්න ඕනේ පැහැදිලි දැන් බලමු මේ සිත ඇතුලේ තියෙන සිතිවිලි පහ තුලින් අපට දකින්න හම්බ වෙන්නේ මොනවද කියලා ආයේ මං කියන්නම් ඈ පස්ස රූපස්කන්ධය. මම මේ අතර ගන්නවා නාම ධර්ම ටික මේ අතේ පංච උපාදානස්කන්ධය සකස් කරනවා. පස්ස රූපස්කන්ධය. වේදනා වේදනාස්කන්ධය. සංඥා සංඥාස්කන්ධය. චේතනා සංකාරස්කන්ධය. විඥානස්කන්ධය මේ හැමතැනම තියෙන්න ඕනේ. විඥානයේ බීජයක් නම් ඒ බීජය රූප වේදනා සංඥා සංකාර කියන පොළොවේහි තමයි රෝපණය වෙන්නේ හටගන්නේ. විඥානයේ බීජයක් නම් ඒ බීජය හටගන්නේ රූප වේදනා සංඥා සංකාර කියන භූමිය තුල. හටගන්න පැලේ තමයි පංච උපාදානස්කන්ධය. හටගන්න පැලේ තමයි පංච උපාදානස්කන්ධය. හරි? පැහැදිලි නේද? මේක ලොකු දෙයක් නෙමෙයි මේ පුංචි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක් පින්නතුනේ. දැන් ওই කට්ටියත් මේ දකුණු අතට ගන්න සිටිවි ටික නාම ධර්ම ටික ගන්න දකුණු අතට. වම් අතේ පංච උපාදානස්කන්ධය සකස් කරන්න. පස්ස අනික් අතේ ඇඟිල්ල නමන්න රූපස්කන්ධය කියලා. පස්ස රූපස්කන්ධය. වේදනා වේදනාස්කන්ධය. සංඥා සංඥාස්කන්ධය. චේතනා සංකාරස්කන්ධය. විඥානස්කන්ධය මේ හැමතැනම තියෙනවා. එහෙනම් සිතක් කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. අන්න සිත ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දැන් හොයාගත්තා නේද? පැහැදිලි නේද? ආය පස්ස රූපස්කන්ධය වේදනා වේදනාස්කන්ධය සංඥා සංඥාස්කන්ධය චේතනා සංකාරස්කන්ධය විඥානස්කන්ධය එතකොට මේ පංච උපාදානස්කන්ධයෙන් තොරව තවත් මේ ලෝකයේ මොනවා හරි තියනවාද? නෑ නේද? නෑ මං කියවනේ ඉස්සල්ලා විඥාන නාම රූප කියලා කොටස් තුනකට මම බෙදලා ඊට පස්සේ විස්තරාත්මකව කියන්නම් කිව්වනේ. ඔන්නම් විඥාන නාම රූප කියන්නත් පුළුවන් ඔය. ඔය විඥාන නාම මේ නාම ටික ඔක්කොම එක ගොඩකට දැම්මා. අපි වේදනා සංඥා චේතනා කියන ඒවා. පස්සෙන් ඉස්පර්ශලා තියෙන රූපස්කන්ධය. ඔය. ඔන්න තුනක් ඈ ඔන්න විස්තරාත්මක ඕම් 5යි. ඕම් 3යි. ඕම් 5යි. එතකොට මේ පහෙන් තොරව ලෝකයක් නැහැ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. පුළුවන් නම් හොයාගෙන එන්න. ඔය පහෙන් තොරව තව මොනවා හරි තියෙනවා නම් හොයාගෙන එන්න අනිත් දවසේ. කොහොම හරි හොයලා මම හොයාගෙන ආවොත් සතයක් දෙනවා. සත්‍යයක් හොයන්න බෑ අද රුපියල් ලක්ෂයක් දුන්නා නේද <laughs> ඈ පුළුවන් නම් හොයාගෙන ඉන්න බලන්න කින් තියනවද කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අමතරව මොනවා හරි තියනවද කියලා හොයන්න ඕනේ තියනවා නම් අරන් එන්න අරන් එනදී මට පූජා කරන්න <laughs> එහෙමනම් මුළු ලෝකෙම තියෙන්නේ කොහෙද හිත ඇතුලේ හිතක් කිව්වත් එකයි ලෝකේ කිව්වත් එකයි නේද? ඔයගොල්ලෝ අහලා තියෙනවනේ ඉතින් හිත ඇත්නම් පත කුඩාද කියලා. ඒ කියන්නේ හිත ඇතුලේ ඔක්කොම තියෙනවා කියන එකයි. අහලා තියෙනවනේ හිත ඇත්නම් පත කුඩාද කියලා. හිත ගන්න කියලාත් අහලා තියෙනව නේද? හිත ගත්තොත් ඔක්කොම අතේ. ඇයි මේක ඇතුලේ ඔක්කොම තියෙනවනේ. පුළුවන් නම් හිත ගන්න එකයි තියෙන්නේ. <laughs> ඔක්කොම තියෙනවා. හ්ම් ඔයගොල්ලෝ අහලා තියෙනවද මනෝ පුබ්බංගමා ධම්මා කියන වචනය? ධම්මා කියන්නේ හිත පූර්වාංගම වෙලා තියෙන්නේ මන. ධම්මා කියන්නේ හිත. ඒකට හේතුව තමයි මේ හිත ඇතුලේ ලෝක ධර්ම ලෝක නෙමේ මේ රහතන් වහන්සේගේ පංචස්කන්ධේ පවා මේ ඔය හිත ඇතුලේ තියෙනවා. ලෝක විතරක් නෙමේ. සියලුම ධර්ම තියෙනවා මේ හිත ඇතුලේ. නිර්වාණ ධර්මයේ හැර අනෙක් ඔක්කොම තියෙනවා. තේරුණේ? පූර්වාංග මිලා තියෙන්නේ මන. ඇයි? මානසිකාරයේ නැත්නම් මොනවා කරන්නවත් පස්ස වේදනා සංඥා චේතනා වලට වැඩ කරන්න බෑ. ඇයි යොමු කලේ නැත්නම් වැඩ කරන්න පුළුවන්? ආ නිකන්. අත්තර කාර්යය නැත්නම් ඉවරයි. ඒ ඉතින් බාස්ල අත්තර කරන්නේ නැහනේ. බාස් කෙනෙක් අත්තර කළොත් ඒක ලොකු වැරද්දක්. ඒක යාට අයිති දෙයක් නෙමෙයි දනුවම් කරන්නත් වටිනවා. බාස් කෙනෙක් අත්තර කළොත් තියෙනවා. ඒතර බාස්ලා අත්තර කරන්නේ නැහැ නේද? ඒතර අත්තර කරේ නැත්නම් බාස්ලාට වැඩ කරන්න පුළුවන්. ආන් මේ වගේ මානසිකාරය නැත්තම් කෙරුම් හමාරයි. <laughs> මානසිකාරය කියන්නේ මනෙහි ක්‍රියාකාරීත්වය. මන පූර්වාංග වෙනවා කියන්නේ ආන් ඒකයි. මනෙහි ක්‍රියාකාරීත්වය තියෙන්න ඕනේ. මේ යොමු කරවීම නැත්නම් වේදනා සංඥා චේතනා වලට වැඩ කරන්න පුළුවන්ද? වැඩ කරන්න බෑ. ආන් ඒකයි මනෝ පුබ්බංගම ධම්මා කියන්නේ. මානසිකාරය කියන්නේ මනෙහි ක්‍රියාකාරීත්වය කියන එකයි. මනෙහි ක්‍රියාකාරීත්වය තමයි මනෙහි කිරීම. මනෙහි කිරීම. ඇසෙහි කිරීම, කනෙහි කිරීම නෙමෙයි මනෙහි කිරීම. <laughs> ඕන්න මෙනෙහි කිරීම කියලා කියාගන්න. මං කියන්නේ මනෙහි කිරීම කියලා. ඇසෙහි කිරීම, කනෙහි කිරීම, දිවෙහි කිරීම <laughs> ඇසේ ක්‍රියාකාරීත්වය, කනේ ක්‍රියාකාරීත්වය, මනේ ක්‍රියාකාරීත්වය. මනෙහි කිරීම. මෙනෙහි කිරීම කියන්නේ කමන්නේ නේ වරුදු එක. එතකොට මානසිකාරයේ ප්‍රබල වෙනවා නේද? මනස නැත්නම් බෑ නේද? මන නැත්නම්. ඔව්. ඊළඟට මේ ඇසෙහි කිරීම, කනෙහි කිරීම, දිවෙහි කිරීම, කයෙහි කිරීම කියන එකටත් මනෙහි කිරීම අවශ්‍ය කරනවා. නැත්නම් ඒත් බෑ නේද? බෑ. එතකොට ඇස කන දිවනාසය කය කියන මේවයන් සිද්ධ වෙන්නේ ක්‍රියා පහයි. බලනවා අහනවා ආග්‍රහණය කරනවා රස විඳිනවා ස්පර්ශ කරනවා පහයි නේද? අපි වැඩ පහද කරන්නේ. ඉඳ ගන්නවා නැගිටිනවා කනවා බොනවා උඩ පනිනවා දඟලනවා නානවා පීදානවා නේද? වැදගිලි කැසගිලි යනවා. ඔක්කොම කරන්නේ මොකෙන්ද? මනෙන් කරන්නේ. මේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් කරන වැඩ පහක් තියෙනවනේ. ඔය පහ විතරක්ද කරන්නේ? නැහැ. තව ගොඩාක් කරනව නේද? ඒ ඔක්කොම මනෙන් කරන්නේ. දැන් මේ අත නමන්න ඕනේ. දැන් මනට එන්න ධම්ම රූපනේ. මම එදා කිව්වේ මනට එන්න ධම්ම රූප කියලා. ධම්ම රූප කියන්නේ අතීතයේ කරපු කියපු දේවල් වල සටහන්. අනාගතයේ කරන්න හිතාගෙන ඉන්න දේවල් වල සටහන්. දැන් මම මේ අත නමනවා. මේ අත නමන්න මන නැත්තම් බෑ මට මොනවා කරලවත්. අත නමන්න ඕනේ. මේක ධම්ම රූපයක්. එන්නේ කොහාටද? මනට එන්නේ. හටගන්නේ මොකද? මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණය හටගන්නේ තනියම නෙවෙයි පස්ස වේදනා, සංඥා චේතනා, මනසිකාර කියන නාම ධර්ම පහක් සහිතව. ආන් මේ සිතිවිලි වල චේතනාව වැඩ කරනවා කියන්නේ ওই තියෙන්නේ වෙන. මේක චක්කු විඤ්ඤාණ නෙමෙයි, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ නෙමෙයි. මේ අත දිගාරින්නෙත් අකුලන්නෙත් මොකෙන්ද? මනෝ විඥානය. ධම්ම රූප, මනෝ විඥාන ධම්ම රූප. පැහැදිලි නේද? ආන් ඒක නිසා තමයි මනෝ පුබ්බංගමා ධම්මා ධම්මා කියන්නේ හිත පූර්වාංග වෙලා තියෙන්නේ මන. ඇයි මේ හිතට ධම්මා කියලා කියන්නේ? ලෝක ධර්ම ඔක්කොම මේ හිත ඇතුලේ තියෙනවා. මේ හටගත්ත දේවල් ඔක්කොම තියෙනවා මේ හිත ඇතුලේ. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙනම් හිතක් කිව්වත් එකයි මුළු ලෝකෙම කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. හැබැයි රහතුන්ට උපාදාන නැහැ. රහතන් වහන්සේලා සම්බන්ධව නම් පංචස්කන්ධය. එතන තමයි ප්‍රභාස්වර හිත කියලා කියන්නේ පංචස්කන්ධය. එතන මේ සිත පිරිසිදුයි ඒක ඇත්ත. පිරිසිදු වුණාට මේ කෙලෙස් මඩ ගොඩක් අස්සෙන් එනකොට අපිරිසිදු වෙලා එන්නේ. සාමාන්‍ය ජනතාවට මේක එන්නේ මඩ ගොඩක් අස්සෙන් නෑ නේද? කෙලෙස් ගොඩක් අස්සෙන්නේ ආත්ම දිට්ඨිය අස්සෙන්නේ. තණ්හාවෙන් තෙතමනේ වෙලා ඉන්නේ. ආත්ම දිට්ඨිය නැති අයට මේක තෙතමනේ තණ්හාවෙන් තෙතමනේ වෙන්නේ පිරිසිදු භාවය තුලම මතුවෙනවා. තරසිත පිරිසිදු වේ. සාමාන්‍ය ජනතාවට හටගන්නෙම අපිරිසිදු වෙලා. රහතුන්ට හටගන්නේ පිරිසිදු භාවය තුලම හටගන්නවා. රහතුන්ට අවිද්‍යාව නැහැ, ආත්ම දිට්ඨිය නැහැ, තණ්හාව නැහැ. පැහැදිලි නේද? එතකොට සිත හටගන්නෙම අපිරිසිදු වෙලා. සිත හටගෙන ඊට පස්සේ අපිරිසිදු වෙනවා කිව්වොත් වැරදි. තේරුණේ? මේ අපිරිසිදු වුණා වූ සිත පිරිසිදු කරගැනීමේ ක්‍රමය තමයි බුදුදහම කියලා කියන්නේ. අපිරිසිදු වුණේ අවිද්‍යාවෙන් මේක නිත්‍යය කියලා වැරදිරද දැක්ක නේද? අන්න ඒ නිසා තණ්හාවෙන් තෙතමනේ වුණා අපිරිසිදු වුණා. පිරිසිදු කරගන්න නම් මොකද කරන්න ඕනේ? යථාර්ථයේ දැක්ක හැටි මේ සිතේ වේගය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැක්ක හැටි අපිරිසිදු වෙනවාද? තණ්හාවෙන් තෙතමන වෙන්නේ නැහැ. ඒතර බුදුදහම කියලා කියන්නේ මොකද්ද කියලා කියන්න සචිත්ත පරියෝදපණය කරගැනීමේ ක්‍රමවේදය කියලා. සචිත්ත කියලා කියන්නේ තමාගේ හිත කියන එක නෙමෙයි. තමා කියන එක පැත්තකට දාන්න එහෙම එකක් නෑ. සචිත්ත කියන්නේ සත්චිත්ත කියන එක. සත්චිත්ත කියන්නේ පිරිසිදු හිත. සත්චිත්ත කියන්නේ පිරිසිදු හිත. පරියෝදපේත කියන්නේ මේ මතු කරගන්නවා කියන එකයි. පරියෝදපේත කියන්නේ මතු කරගන්නවා. එතකොට මේ පිරිසිදු හිත වැහුනේ මොනවැන්නේ අවිද්‍යාවෙන් ආත්ම නිට්ටියෙන්නේ තණ්හාවෙන් උපාදානයෙන් නෙමෙයි. ඒක පිරිසිදු කර ගැනීම අපිරිසිදු වනා වූ අවස්ථාවේ පිරිසිදු බවට පත් කර ගැනීම තමයි බුදුදහම කියලා කියන්නේ. මොකද්ද කරන්න ඕනේ? සබ්බපාපස්ස අකරම් වෙන්න ඕනේ. කුසලස්ස උපසම්පදා වෙන්න ඕනේ. ආන් එතකොට සිත පිරිසිදු වෙනවා. සබ්බ පාපස්ස අකරණම් කියන්නේ සියලු පව් අතහරින ලෝභ දෝෂ මොහ අතහරිනවා. අලෝභ දෝෂ මොහ ශ්‍රද්ධාව කරුණා මෛත්‍රිය ප්‍රඥාව දියුණු කරගන්නවා. ආන් එතකොට කැතසිත පිරිසිදු සිතක් බවට පත් වෙනවා. දැන් ඔය ඔයගොල්ලෝ අහලා ඇති ධම්මෝපි භික්කවේ පහතබ්බෝ. පගේව අදම්මෝ කියලා වචනයක් නේද? මහණෙනි ධර්මයක් අතහැරපල්ලා කිව්වා. ඉස්සරලා අධර්මයේ අතාරින්න කිව්වා. මොකද්ද ධර්මය මොකද්ද අධර්මය? ධර්මයේ තමයි පිරිසිදු හිත. අධර්මයේ තමයි අපිරිසිදු හිත. මෙතන අධර්මය කියලා කියන්නේ අසත්භාවයටපත් උන හිත කියන එකයි. පංච උපාදානස්කන්ධය. අසත් ධර්මය කියලා කියන්නේ. ඒක ඉස්සල්ලා අතාරින්න කිව්වා. ඒක අතාරිනවා කියන්නේ රහත් ඵලයටපත් වෙනවා කියන එක. ඊට පස්සේ ධර්මයක් අතහරින්නයි කියුවා. එතන ධර්මය කියන්නේ ප්‍රභාස්වර හිත. ඒකත් හටගත්ත දෙයක් නෙවෙයි. ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒකත් අතහරින්න කියුවා. ඒතර ප්‍රභාස්වර හිත කියලා කියන්නේ නිර්වාණය නෙමෙයි. ඒකත් හටගත්ත දෙයක්. තේරුණා නේද? හටගත්ත දෙයක්. ඒක සත්‍චිත්ත කියන්නේ මොකද දන්නවද? පිරිසිදුයි කියන එක විතරයි එතන තියෙන්නේ නිට්ටයයි කියන එකක් නැහැ. මේ සත් කියන වචනය තුළ තේරුම් දෙකක් තියෙනවා. එකක් නිට්ටය හොඳ කියන එක. නිර්වාණය ගැන කතා කරනකොට නিত্য හොඳ දෙකම තියෙනවා. නමුත් මේ පිරිසිදු හිත කතා කතා කරනකොට නিত্য නෑ හොඳ තියෙනවා. අනිත්‍යයි. නමුත් පිරිසිදු නිසා හොඳයි. සචිත්ත කියන්නේ ආ මේකයි. සත් කියන වචනයේ තේරුම් දෙකක් තියෙනවා නিত্য හොඳ කියලා. නිර්වාණයට කියනවා සදත්ත කියලා. සත් අර්ථය. එතන නিত্য හොඳ දෙකම තියෙනවා. නමුත් මේ පිරිසිදු හිතරත් කියනවා සචිත්ත කියලා, සත්චිත්ත කියලා. එතන තියෙන්නේ නিত্য නෙමෙයි හොඳ විතරයි. පිරිසිදු බව තියෙනවා නিত্য නෑ. එහෙනම් පිරිසිදු හිතත් අනිත්‍යයි නේද? අනිත්‍යයි නම් එතන දුකක් තියෙන්නේ. ඒ දුක අර සාමාන්‍ය දුක නෙමෙයි ඈ. ඒ ශූන්‍යතාවයේ එතන තියෙන්නේ දුක කියන එක. ඒක පස්සේ කියලා දෙන්නම්. එතනත් දුක කියන එක තියෙනවා. පස්සේ මම ඒක කියලා දෙන්නම්. එහෙමනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පිරිසිදු හිතත් අතාරින්න කියලා. ධර්මයේ අතහරිනවා කියන්නේ ඕකයි. ඉස්සල්ලා අසත් ධර්මයේ අතහරින්න ඕනේ. අසත් ධර්මය කියන්නේ මොකද්ද? ලෝභ, දෝෂ, මෝහ වලින් අපිරිසිදු වුණා වූ හිත. අසත් ධර්මය කියන්නේ ඒකයි. ඒක ඉස්සල්ලා අතහරින්න ඕනේ. ඊට පස්සේ පිරිසිදු හිත ඉතුරු වෙනවනේ. ඒකත් අනිත්‍යයි නේ නේද? කොච්චර පිරිසිදු වුණත් අනිත්‍යයි. ඒකත් අතහරින්නේ කිව්වා. ඉතින් ඔය බැලු පිළිබඳව අවබෝධයක් නැති කට්ටිය කියනවා කරුණාවෙන් වැඩක් නැහැ, මෛත්‍රියෙන් වැඩක් නැහැ, ප්‍රඥාවෙන් වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සද්ධර්මියත් අතාරින්න කියලා. දැන් ඉතින් මොකද කරන්නේ? <laughs> මේ ගැන අවබෝධයක් නැති කට්ටිය කියන්නේ ඔහොම තමයි. අපිට වැඩක් නැහැ, ප්‍රඥාවෙන් වැඩක් නැහැ, කරුණාවෙන් වැඩක් නැහැ, සද්ධර්මියත් අතාරින්න ඕනේ, අසද්ධර්මයේ හිතලක් නෙමෙයි කියලා කියනවා. තේරුණේ? රහතන් වහන්සේ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ පරිපූර්ණත්වයට පත්වන උතුමන් වහන්සේ. ඒගොල්ල ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව අතහැරලා තියෙන්නේ. ඈ? කුසල සමන්නාගතෝ. ඒගොල්ල කුසල සමන්නාගතයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් පරිපූර්ණත්වයට ගිහින් තියෙන්නේ. මේ ගැන අවබෝධයක් නැති කට්ටිය කියනවා වැඩක් නැන්ලු ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවත් එපාලු කරුණාවෙන් කරුණාවත් එපාලු මෛත්‍රියත් එපාලු ඇයි සද්ධර්මයත් අතාරින්න කියලා තියෙනවානේ පැහැදිලි නේද මම මේ කියන ටික මෙතන සද්ධර්මය කියලා බුදුහාඳුරෝ කියව මොකද පිරිසිදු හිත මහණෙනියෝ පිරිසිදු හිතත් හටගත්ත දෙයක් ඕක අනිත්‍යයි අතහැරපල්ලා කිව්වා ඕක පැහැදිලි නේද ඉතින් මේක දන්නේ නැති උගත්තු ප්‍රභාස්වර හිත නිර්වාණයයි කියන මතේ පිහිටගෙන ඉන්නවා මේ උගතුන්ගෙන් 90%ක් ඔතන ඉන්නේ. ප්‍රභාස්රයිත නිර්වාණයලු මේක ඊට පස්සේ කිලුට වෙනවලු. ඈ පිරිසිදු කරන්න ඕනලු. එහෙම එකක් නෑ පින්නතුනි. ප්‍රභාස්ර හිත කියන්නේත් හටගත්ත දෙයක් නෑ. ඉතින් මං ඕවා ගැන හොඳට දන්නේ මොකද දන්නවද? මාත් මෝඩ කාලේ ඕවා කිය කියා හිටියනේ. ආයෙ මොකටද මම කියනවා. මං මෝඩ කාලේ මායෙක් කළ සෙල්ලම් කරන්න බෑ කිසි කෙනෙකුට. ප්‍රභාස්වරීත නිර්වාණයයි කියපු කටක් මේ තියෙන්නේ. මෝඩ කාලය. ඒක නෑ මම ඔච්චර හොඳට දන්නේ. කට උතර නැති වෙන්න මම ඔප්පු කරලා දීලත් යනවා. කොහෙන් හරි කෑල ටිකක් ගෙනත් අමුණනවා. අමුණලා නෝට ඔක්කායි. ඒ කාලෙත් මෙයාගේ තමයි මං බොරු කියන්න ගිහිල්ලා. බොරු කිව්වේ දැනගෙන නෙමෙයි නොදැනගෙන. දැනගෙන නම් කියන්නේ මට උගන්ලා තිබෙන උගත් කොහමද? ප්‍රභාස්වරිත නිර්වාණයයි. ඒක නිට්ටයයි. ඒක අපිරිසිදු වෙනා තියෙන්නේ පිරිසිදු කරගන්න ඉන්නා. ඊට පස්සේ මම පැහැදිලි කරගත්තා මේකත් හටගත්ත දෙයක්. ඔකත් අතහැල යුතු දෙයක් කියන එක. ආන් එතනින් තමයි මම මේ ආත්ම දිට්ඨියෙන් අයින් වුනේ. ඒත් අයින් වෙලා නැහැ මට පුළුවන් අයින් වෙන්න. ඒ தත්ත්වෙටපත් වෙන්න ඔන්න ඔතන පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. උගත්තු 90%ක්ම ඉන්නේ ඔන්න ඔතන. ප්‍රභාස්රහිත නිර්වාණය කියන මතේ ඉන්නේ. අදත් මේ මතේ ඉන්නේ. දැන් ඒ මතයේ ඉස්සර මාත් එක්කලා කරට කර අසදාගෙන හිටපු කට්ටිය මට අද බයිනවා. උපවහන්සේ මෝඩේ බවට පත් වුණා අපිට හරි කනගාටුයි. දැන් අපි ළඟටවත් එන්න එපා කියලා. ඒ කට්ටියන් මට බයිනවා. මයෙන් අයින් වෙලා ඒ කට්ටිය. ඒ දවස්වල ප්‍රභාස්වර හිත නිර්වාණය කියපු දවස්වල මට පණට පණ දෙන්න කට්ටියක් හිටියා. මහා උගත්තු පිරිසක්. දැන් ඔක්කොම මගෙන් අයින් වෙලා. දැන් මං තනි වෙලා ඉන්නේ. සත්‍ය ධර්මයේ තුල. ඒක නිසා ඉතින් කාන්සියක් නෑ සද්ධර්මයේ තුලනේ තනි වෙලා ඉන්නේ. ඉතින් මමත් කෑ ගැහුව කාලයක් කොහමද? හොල්ලන්න බැරි වුණා කාටවත්. ඒ ඉතින් අපි පාළි දන්නවා හොදට ත්‍රිපිටකය කියලා තියෙනවා අපේ සංකල්ප ස්ථාපනය කරගන්න මේ ආරක්ෂා කරගන්න කොහෙන් හරි කැරටියක් නත් අටවනවා. දැන් පැහැදිලිව පෙනුන ඔන්න ඔතන තමයි මම මේ වෙනස දැක්ක තැන ඔතන තමයි. තේරුණා නේද? ඔය ඔය ටික පිළිගන්නකම් ආත්ම දිට්ඨියෙන් අයින් වෙන්න බෑ. ඒක නිසා හොඳට මේ සිත පිළිබඳව අවබෝධ කරගන්න ඕනේ. තේරෙන්නේ මල් අනිත් දවසටත් හිත ගැන කතා කරනවා අනිත් දවසටත් කතා කරනවා අනිත් දවසටත් කතා කරනවා තේරෙන ගම්ම කතා කරනවා. ඇයි ඉතින් කළු ගලක් උඩින් වුණත් හැමදාම යනකොට පාර හිටිනව නෑ නේද? <laughs> එකතනින් යන්න ඕනේ. එකතනින් යනකොට පාර හිටිනවා. ඉතින් ඒක නිසා මේ භාවනා පන්තියේ තියෙන විශේෂ දේශනාව තමයි මම මේ කරන්නේ. මේක අද කරලා නවත්තන්නේ අනිත් දවසක් කරනවා. එහෙමනම් දැන් මේ හිත ඇතුලේ පංච උපාදානස්කන්ධයේ තැම්පත් වෙලා තියෙන බව පැහැදිලි නේද? පංච උපාදානස්කන්ධයේ තියෙන බව. පැහැදිලි නේද? එහෙනම් හිතක් කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. එහෙනම් හිතක් කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි. පැහැදිලි? මේක කමටහනකට ගන්න මෙහෙමයි. හැම ක්‍රියාවක්ම හිතක් නේද? හැම ක්‍රියාවක්ම හිතක් නේද? එහෙනම් හැම ක්‍රියාවක් ළඟදීම හිතක් හිතක් හිතක් හිතක් කියලා බලන්න එපා. දැන් ඊ සතියේ මං කිව්වේ හිතක් හිතක් කියලා බලන්න කියලා නේද? දැන් පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධේ හැම ක්‍රියාවක් ළඟදීම පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධය කියලා දකින්න හැම හිතක් ළඟදීම ඒතකොට හිතකින් තොරව ඉන්න පුළුවන් ද කාටවත් බෑ මේ කමඨාන හරියට වැඩුවොත් මේ පුද්ගලයාට පංච උපාදානස්කන්ධයේ හැර කිසිම දෙයක් පේනවත් තවත් දෙයක් පේනවද නෑ නේද එහෙමනම් මෙන්න මෙතන මමත්වය කියලා මෝඩකමක් තියනවා මේක කඩා ගන්න ඕනේ නම් හැම ක්‍රියාවක් ළඟදීම හැම හිතක් ළඟදීම පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ කියලාම දකින්න. අන්න එතකොට යාට අවබෝධ වෙනවා මෙතන පංච උපාදානස්කන්ධයාගේ පැවැත්මක් හැර කිසිවක් නැත කිසිවෙක් නැත. අන්න එතකොට යාට තේරෙනවා මමෙක් නැති බව. මේ පංච උපාදානස්කන්ධය මෙතෙන්ද මම කියලා සම්මතියක් දාලා තියෙනවා එච්චරයි. මෙතන පංච උපාදානස්කන්ධයේ හැර මමෙක් නැති බව අවබෝධ වෙයි. එතකොට මමත්වයේ දෙදරුම් කනවා. තේරුණා නේද? මෙතන මමත්වයේ කඩා ගන්න ඕනේ. මම කියන්නේ මෝඩය නේද? මම කියන්නේ ඔව් මම කිව්වත් එකයි මෝඩය කිව්වත් එකයි නේද? එහෙම නේද? එහෙනම් මේ මගේ ශිෂ්‍යයෝ මට කීකරුද? මං කියන දේ කරනවාද? ආ එහෙනම් කවුරුත් මම කිව්වට පස්සේ ඈ කියන්න ඕනේ. මම කියන්න කියන්න. මෝඩයා. හොඳ වැඩේ. ඕක අහගන්න න්යාවේ. එහෙනම් දැන් මෝඩයා කියන්නේ බාලයා නේද? බාලිව ආශ්‍රය කරන්න එපා කියනව නේද? එහෙනම් බාලයා පන්නන්න ඕනේ. මම පන්නන්න ඕනේ. මම පන්නන්න නම් මෙතන මමෙක් නැති බවම දකින්න. මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයගේ පැවැත්මක් පමණයි. මමෙක් නැහැ. සම්මත ගලවලා දාන්න. කඩලා දාන්න. තේරුණා නේද? දැන් බලන්න ඕනේ පුද්ගලයෙම ඉන්නවද කියලා. හ්ම් ඔතන හිත තියනවාද? මැරිලා නෑ නේද? ඔතනක් තියනවාද? තියනවා නේද? එහෙනම් ඔතනත් හිතක් මෙතනත් හිතක් මෙතන තියෙන එකමයි ඔතන තියෙන්නේ. මෙතනත් රූප වේදනා සංඥා සංකාර විඥාන ඔතන තියෙන්නේ ඒ ටිකමයි. ඔබේ රූපේ මගේ රූපේ කියලා දැන් ගණන් ගන්න එපා. ඒව අතහැරලා දාන්න. ඔබ මා කියලා කෙනෙක් නැහැ. ඔතන තියෙන්නේ මෙතන තියෙන්නේ ධාතු හතර සංකලනයක්. ඔතනත් වේදනා චෛතසිකයේ තියෙනවා මෙතනත් තියෙනවා ඔතනත් සංඥා චෛතසිකයේ තියෙනවා මෙතනත් තියෙනවා ඔතනත් චේතනා චෛතසිකයේ තියෙනවා මෙතනත් තියෙනවා ඔතනත් විඥානය මෙතනත් විඥානය දැන් ඔතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය නේද මෙතන තියෙන්නේ ඒකම නේද දැන් පුද්ගල සංඥාව අයින් කරලා බලන්න මෙතන මොකද්ද තියෙන්නේ ඔයගොල්ලන්ට මොකද්ද මෙතන පේන්නේ පංච උපාදානස්කන්ධය මට ඔතන පුද්ගලයේ පේන්නේ නෑ මට පේන්නේ ඔතනත් පංච උපාදානස්කන්ධය පමණයි අන්න මමත්වයේ කඩාගත්ත යෝගාවචරයා බලනවා පුද්ගලව ඉන්නවද කියලා. බලපුවාම එකෙක්වත් නෑ. දැන් පුළුවන් නම් ගණන් කරන්න මේ දර්ශනය අරගෙන ගණන් කරන්න මෙතන ශාලාවේ කී දෙනෙක් ඉන්නවද කියලා. එකෙක්වත් නෑ. මොකෙක්වත් නෑ. <laughs> පංච උපාදානස්කන්ධයගේ පැවැත්ම හැර කිසිවක් නැත. කිසිවෙක් නැත. දැන් ওই සත්තු හිම කෑ ගන්නවා බලන්න එතන මොකද ඉන්නේ කියලා. ඔය කෑ ගන්න හිතකින් නේද? ඔය සත්තු ගස් වල දඟලනවා කෑ ගහනවා හිතකින් නේද? එහෙනම් එතනත් හිතක් නේද? එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය නේද? එතන තියෙන්නේ මෙතන තියෙන එකමයි නේද? ඔතන තියෙන එකමයි නේද? එහෙනම් එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය, ඔතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය, මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. දැන් බලන්න පංච උපාදානස්කන්ධය හැර මම පුද්ගලයෙක් සතෙක් ඉන්නවද කියලා. හැබැයි මේ දර්ශනයෙන් බලන්න ඕනේ. දැන් එතකොට ඔය එක එක්කෙනා දාගෙන තියෙනවානේ. මොකක් නංගොත් දාගෙන ඇති ස්ත්‍රිය කියයි පුරුෂයා කියයි බල්ලා කියයි කපුටා කියයි ඕනා කියයි අවියා කියයි දැන් ඔක්කොම ඔය ටික බිඳලා දාන්න ඕනේ. අම්බල මේ පිනා වලංකදා ගෙනා ඒක බිඳපු ගොන ඒකට මට hina. ඔය ඉන්නේ අම්බලමේ පිනාලා තමයි ඔය ඉන්නේ. පිනෙන් තමයි ඉතින් මේ වළංකඩ අරන් ආවේ නේද? ඔය අම්බලන් වල ඉන්නේ පිනාලා පිනාලා. කවුද පිනාලා? අපි තමයි පිනාලා. අම්බලමේ පිනා. වළංකඩක් ගෙනා. ඔය තියෙන්නේ වළංකඩ ඔය තියෙන්නේ ඇස කන දිව නාසය කය කුඩු කරලා යන්න දෙන්න හිතෙනවා. ඒක බිඳපි ගුණ. කවුද මේ ගුණ? ගුණා තමයි බුදු පියාණන් වහන්සේ. මොකද බුදුහන්ට ගෞරවයක් මුනි සීය. ගෝතම මුනි පුංගවෝ. පුංගවෝ කියන්නේ උසක රාජයා කියන එකයි. ඔය ගුණා කියන වචනේ එදා ඉන්දියාවේ තියෙන අති උත්තම ශ්‍රේෂ්ඨම වචනේ ඊට වඩා උතු වචනයක් තිබුණේ පුංගව කියන්නේ පූර්ණ ගවයා කියන එකයි. ගෝතම මුනි පුංගව වෘෂභ රාජ කියන වචනේ හරියට බුදුහාමරණ කියලා තියෙන්නේ. සිංහයාට වඩා උතුම් සතෙක් මේ ඉස්සර ඉස්සර ඉන්දියාවේ ගොනා. දැන් උනත් ඒ වගේ නෑ. හරක්ට නෑ හඳුන් කూరు කත්තු කරලා පිරුවට උඩ උඩ වියම් බැඳලා වටතිර ඇදලා හරක් තමයි ගෙවල් වල ඉන්නේ. ළමයි ඉන්නේ එළියේ ඉන්දියාවේ. ගිහින් බලන්නකෝ. ළමයින්ට කණ්ඩත් නෑ අඳින්නත් නෑ. උන් පිනී බබා එළියේ. හරකා හරකගේ ඇතුලේ. හඳුන් කూరు අල්ලනවා උඩ වියම් බැඳලා වටතිර ඇදලා පාවට දාලා ඒ ඉතින් Hindu සංස්කෘතිය. <laughs> ඈ හම්බලමේ පිනාලගේ වලංකද විනුවා බින්දුව දැම්මා කවුද බුදු පියාණන් වහන්සේ නමති මහා පුන්ගව රාජයා වෘෂභ රාජයා ඒකට මට hina hina වෙන්න වටිනව නේද ඔය වලංකද ජල දැම්මෙන් පස්සේ ආයි උපදින්නෙත් නෑ නේද අම්බලමේ පිනා පිනා වලංකදක් ගෙනා ගෙනා ඒක විඳ පිගොනා ගොනා ඒකට මට hina hina බලන්න මේ කවියේ තියෙන මහා ගැඹුරු අර්ථය නේද? මේ කවිය ලිව්වේ එක්කෙනා ඔකද දැක්කද මන් දන්නේ මට නම් පේනවා ලස්සනට. පිනාලා. <laughs> වළංගදත් අරගෙන මහලුකට ඇවිදිලා ඉන්නවා. කුඩු කරලා දාන්න ඕනේ ඔකට. <laughs> කුඩු කරලා දැම්මම ඉවරයි. දැන් ඕන් මුට්ටි 1000ක් තියෙනවා. මේ 1000ෙම ඇල් වතුර තියෙනවා. එකම જાතිය වතුර ඇල් වතුර ඈ. පිරිසිදු වතුර කියලා හිතන්නකෝ. දැන් බැරල් එකක් ඇතුළට දානවා මේ වතුර ඔක්කොම ටික මුට්ටි ටිකක් එක්කලම දානවා. දාලා අනිනවා මෝල් ගහකින් කුඩු වෙලා යනවා. දැන් මට පෙන්වන්න අහවල් මුට්ටිය තියෙන වතුර මේ මේ තියෙන අහවල් මුට්ටිය වතුර මේ තියෙන අහවල් මුට්ටිය වතුර මේ තියෙන අහවල් මුට්ටිය වතුර කි පෙන්වන්න පුළුවන් නේ. ආන් මේ වගේ තමයි මුට්ටි ටික බින්දයන් පස්සේ ඉවරයි. තේරෙන්නේ මුට්ටි බින්දින්න ඕනේ. <laughs> පැහැදිලි නේද? හරි ගැඹුරු කවියක්. ඔයගෙම කවියක් තමයි රෝසමලේ නටුවේ කටුව කියන කවියත් ඔයගේ හරි ගැඹුරකට යන්න පුළුවන් කවියක්. හිතලා බලන්න ඔබේ රෝසමලේ නටුවේ කටුව කියන කවිය. හ්ම්. මහා දාර්ශනික කවියෝ. අම්බලමේ පිනා කියන එකත් හොඳ මහා ගැඹුරින් ලිව්ව එකක් ඔබ. නිකන් සෙල්ලම් වැඩක් නෙමෙයි. <laughs> ඇයි පින්කරන ඇවිදින්න නෙමෙයි අම්බලන් වල ඉන්නේ නේද? මේ අම්බලම කඩා කප්පල්නෑන් පස්සේ තව අම්බලමකට රින්ගනවා පිනාලා ටික. <laughs> තවත් එකට රින්ගනවා. ඒ කියන්නේ ශරීර කූඩුවක් ඇතුළේ නෑ නේද? අම්බලම් කුඩු කරලා දාන්න ඕනේ. එතකොට ඉවරයි. අම්බලම් ටික උඩු කරලා දැම්මෙන් පස්සේ ඉවරයි. ආයිරින් ගන්න එකක් නෑ. ඒක නෑ කියන්නේ අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං මේ අම්බලන් හදන එහෙම නැත්නම් මේ ගෙවල් හදන වඩුවා හොයාගෙන මේ අනේක ಜಾති සංසාරේ මම නොඑක් අවස්ථාවල දුක් විඳමින් මේවා හොයාගෙන ගියා. එම්බා මම අද වඩුව දැක්කා. එම්බා වඩුව තොගේ කැණි මඩල විනාශ කළා, ආයුධ ටික විනාශ කළා. ඔබ මීට පස්සේ මට අම්බලන් හදන්නේ නැහැ. ගෙවල් හදන්නේ නැහැ. ඒ උදාන උදාන වාක්‍ය අහලා තියෙනව නේද? ඒක නෑ මේ අම්බලන් තමයි මේ තියෙන්නේ. ඕකේ ඉන්න ඕක දිලා පුඳලා තව එකකට රින්ගනවා තව එකකට රින්ගනවා තව එකකට රින්ගනවා ඒකක් දිරලා යනවා තවත් එකකට රින්ගනවා තේරුණේ කුඩු කරලා දාන්න ඕනේ පින්නතුනේ ඔක්කොම සංසාර මන්දිරේ කුඩු කරලා දාන්න ඕනේ සංසාර මන්දිරේ තමයි අම්බලම කුඩු කරන්න ඕනේ ඕක සංසාර මන්දිර ගොඩක් තියනවාද ඈ සංසාර මන්දිර ගොඩක් තියනවාද එහෙනම් එකයි තියෙන්නේ <laughs> සංසාර මන්දිරය කියන පංච උපාදානස්කන්ධයට. එකයි තියෙන්නේ. many mansions නෙමෙයි many mansion සංසාර මන්දිර කිව්වොත් වැරදි. සංසාර මන්දිරය එකයි. ඒ සංසාර මන්දිරයේ තමයි අපි ඔක්කොම ඉන්නේ ඉතින්. කුඩු කරලා දාන්න ඕන ඕක නේද? <laughs> ආ මේකයි. පැහැදිලි නේද? ඔව්. ඉතින් මේ දේශනා පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔය ඕන කෙනෙක් අහන්න, කෙලින්ම අහන්න බැනම් ලියලා හරි ගෙනත් දෙන්න. මේ දේශනා පිළිබඳව අවබෝධ කරගන්න අපහසු තැනක් පිළිගන්න බැරි තැනක් තියෙනවා නම් අහන්න. එහෙනම් දැන් මේ කමඨහන වඩන්න ඕනේ. හැම ක්‍රියාවක් ළඟදීම පංච උපාදානස්කන්ධය කියලා දකින්න. පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය. හැම ක්‍රියාවක් ළඟම සතියෙන් ඉන්න උගන්නනවා නේද? සතියෙන් ඉන්නවා කියන්නේ දැනගත්ත හොඳ දේට අනුව ජීවත් වෙනවා කියන එකයි. දැන් ওই කට්ටිය දැනගත්ත හොඳ දේ මොකද්ද? සිත කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. හැම හිතක් ළඟදීම පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා දකින්න එච්චරයි. ආන් මේක තමයි සතියෙන් ඉන්නවා කියන්නේ සති සම්බොජ්ජංගය කියන්නේ ඒක තමයි. සති ප ဋ ාණ චිත්ත අනුපස්සන සම්මා සතිය හිතට පිහිටවා ගන්නවා හිතානම ඇත්ත දකිනවා. මොකක්ද ඇත්ත? පංච උපාදානස්කන්ධයාගේ පැවැත්ම හැර මේ ලෝකයේ තුල කිසිවක් නැත කිසිවෙක් නැත මමෙක් නැත සතේ පුද්ගලයෙක් නැත මොකද්ද පංච උපාදානස්කන්ධයාගේ පැවැත්මක් පමණයි මේ මේක තමයි සති ප ဋ ාණ චිත්ත අනුපස්සනා කියන්නේ සම්මා සතිය හිතට පිහිටවගෙන හිත අනුව ඇත්ත දකිනවා අන්න ඒක තමයි සති සම්බොජ්ජංගේ ඊට පස්සේ ධම්ම විචය ධම්ම විචය කියන්නේ මොකද ඇත්ත පේන්න පටන් ගන්නවා ධම්ම විචය කියන්නේ ඇත්ත පේන්න පටන් ගන්නවා මම මේ සත්‍ය පොජ්ජංගේට දැන් යන්නේ සති ධම්ම විචය ඊළාට විරිය. මෙයාට වීරියක් ඇති වෙනවා මෙච්චර කාලයක් හිතාගෙන හිටියා මම එක් සතේ පුද්ගලයෙක් ඉන්නවා කියලා. අද මම පැහැදිලිවම අවබෝධ කරගත්තා සතේ පුද්ගලයෙක් මම එක් නැහැ. මේ පංච උපාදානස්කන්ධයගේ පැවැත්මට දාලා තියෙන සම්මතයක් පමණයි කියලා මම අවබෝධ කරගත්තා. මෙයාට දැන් විශාල වීරියක් ඇති වෙනවා. මම දිගටම මේ සත්‍ය හොයාගෙන යන්න ඕනේ කියලා. විරිය පාරමිතාව කියන්නේත් ඕක තමයි. විරිය සම්පොඥංගය කියන්නේත් ඕක. මෙයා වීරියෙන් යුක්තව මේ කමඨාන දිගටම වඩනවා. එයාට හැම තැනම පේන්නේ පංච උපාදානස්කන්ධේ පමණයි. ඇත්ත පේනවා. ඇත්ත හොයාගෙන ගිය පුද්ගලයා සොයාපු දේ හම්බ වුණා කාලේ හොඳා කියලා ප්‍රීතියටපත් වෙනවා. ඇත්ත නේද හොයාගෙන ගියේ? හොයාපු දේ හම්බ වුණා නේද? කාලේ හොඳා නේද? ඒක තමයි. <laughs> අන්න ප්‍රීති සම්පොඥංගය. සති ධම්මවිචය විරිය පීති පස්සද්ධිය සැහැල්ලු බව පස්සද්ධිය කියන්නේ. දැන් මමෙක් නැත්නම් ගොඩ ගහන්න තැනක් තියනවද? ගොඩවල් කඩාගෙන වැටෙනවා පින්නතුනේ මමෙක් නැති බව දැක්ක හැටි ගොඩ ගහන්න තැනක් තියෙනනේ. නෑ නේද මොනවා ගොඩ ගහන්නද? පංච උපාදානස්කන්ධයට තවත් ගොඩ ගහන්න දෙයක් තියෙනවද? <laughs> ඒ ගොඩ ගහන්න දෙයක් තියෙන හැමතැනම තියෙන්නේ ආයේ. තේරෙන්නේ? අන්න පස්සද්ධිය සමාධිය සමාධිය කියන්නේ මෙයාට පංච උපාදානස්කන්ධයාගේ පැවැත්ම හැර වෙන කිසිවක් නැති බවටපත් වෙනවා. ඒක තුළම ඒකාග්‍ර වෙලා සත්‍යය තුළම සමාධිගත වෙනවා. ඔන්නවා තමයි නියම සමාධිය යන්න පුළුවන් නම් ඒවට. සති සමාධි. ඔය ආර්ය අෂ්ටායික මාර්ගයේ කියලා තියෙන්නේ සති සමාධි කියලා නේද? සතියනේ සමාධිය තියෙන්නේ. සතිපට්ඨානය තුළින් සමාධියට එනවා. ඔන්න නියම සමාධි. ඊළඟට උපේක්ඛා දැන් ඉතින් ආශ්‍රය කරන්න එකෙක් ඉන්නවද? ආශ්‍රය කරන්න එකෙක් ඉන්නවද? නැහැ. හැරෙන්නත් බෑ. ගැටෙන්නත් බෑ. සත්පොජ්ජංගේ වැඩෙනව නේද? මේ කමඨහන වඩනකොට පැහැදිලි නේද? එතකොට යම් කමඨහනක් වඩනකොට සත්පොජ්ජංගේ වැඩෙනව නම් ඒ කමඨහන බුද්ධාන මත විය යුතුයි නේද? යම් කමඨහනත් වලින් සත්පොජ්ජංගේ වැඩෙන්නේ නැත්නම් ඒ කමඨහන පැත්තකට දාලා බුදියා ගන්න ඊට වඩා හොඳයි. තේරුණාද? යම් කමඨහනත් වලින් සත්පොච්චංගේ වැඩෙනවා නම් පැත්තකට දාලා බුදියන්න පුළුවන්ද? බෑ නේද? දැන් එමුනම් බුදුහාමුදුරුව හම්බ වෙලා කියනද බුදුහාමුදුරුවනේ අද නම් කමඨහනක් දුන්නා නන්දදිරි හාමුදුරුව කියලා කෙනෙක් නැහැ. ඒ වුණාට පුදුම කමඨහනක් ඒකනම්. ඒ මොකද ඒ මොකද? ඒ මොකද කියන්නේ බුදුහාමුදුරුවනේ සත්පොච්චංගෙන් වැඩෙනවානේ මේ කමඨානේ. වැරෙන බව හොඳටම පැහැදිලි නෑ. මමත් ඒ දෙදරුම් කරනවා. සත්පුද්ගල සංඥාව වෙවුලන්න පටන් ගන්නවා. එතකොට මාර්යා පැත්තකින් ඉඳගෙන වෙවුලනලු බය වෙලා. මට මගේ ශ්‍රාවකයෝට ඉවරයි කියලා. බුදුහාරණ කියන්න බෑ. මක්කියා ඉඳන්නේ බුදුහාඳුරෝ. බුදුහාඳුරෝ සාදුකාරයක් දීලා කියයි මම දුන්නත් ඕක තමයි දෙන්නේ කියයි මෝඩකම් යන්නත් එක්ක. මෝඩයා පන්නන්නත් එක්කලා නේද? <laughs> එහෙනම් පැහැදිලි නේද? එහෙනම් මේ හැම ක්‍රියාවක් ළඟදීම පංච උපාදානස්කන්ධය කියලා දකින්න. දැන් අද ගෙවල් වල එක ගිහිල්ලා කන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය තමයි වෙන කන්න දෙයක් නෑ. වෙන කන්න දෙයක් තියනවද? පංච උපාදානස්කන්ධය හැර තවත් මොකක්ද තියනවද? ඒක තමයි. <laughs> එහෙනම් මේ කමටහන වඩ아가ගෙන යන්න අනිත් දවසේ තවත් අනිත් දවසට චිත්තානුපස්සනාව දේශනාව කරලා තව මොනවද මේ හිත ඇතුලේ තියෙන්නේ කියලා හොයලා බලමු. හොඳේ. එමනම් ඔබ සැම දිනාටම තෙරුවන් සරණයි